අවසරයි ස්වාමීන් වහන්සේ. අද ධර්ම සාකච්ඡාව සඳහා ප්‍රශ්න හයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් ප්‍රශ්න හතරක් තියෙනවා ආනාපාන භාවනාවේ අත්දැකීම් සම්බන්ධයෙන්. එක ප්‍රශ්නයක් තියෙනවා භාවනාවේ අත්දැකීම් සම්බන්ධයෙන් එක ආනාපාන සති ප්‍රතිපත්තන ඒ සම්මන් භාවනාව විදිහට නෙවෙයි. එක ප්‍රශ්නයක් තියෙනවා ධර්ම කරුණු සම්බන්ධයෙන් ගිය ගිය මාසේ ධර්ම සාකච්ඡාවේදී විස්තර කරලා කාර්යලා වගේ උදාහරණ දෙකක් ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න පටන් ගන්න. ඒ ඔයාගේ වරන්ත. ජීවන්තගේ වරන්ත. තොර දීපු අස කියන්නේ නැතු ඊට පස්සේ කලවම් කරලා තියලා කියන්නේ. අපි බැන්න ටිකක් අරගෙන. මොකද හොදන එකයි තියෙන්නේ. පරිස්වාමී වහන්සේ නීතිපතා නිදිරි ගැසන දැනට මට වැඩි කාලයක් සක්මන් භාවනාවක් ඉන්පසු පාරයන්ක භාවනාවක් කරමි. සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙහෙය කරමින් ආරම්භ කරමි. විනාඩි 20කට පමණ පසු යටිපතුලේ මෘදු බව කලාලයේ දැඩි බවක් හොඳින් දැනෙන්නට පටන් ගන්නවා. විදේක වෙනත් සිතිවිලි හරහා සිත පිට යන්නේ නැවත ඉක්මනින් මූල කර්මස්ථානයට පැමිණේ. විනාඩි 40කට පමණ පසු සතිය තවත් දියුණු වෙයි ඔසවනවා තබනවා ලෙස දැකීමට හැකි වේ. සමහර දිනවලදී හිත එහි තරව තවදුරටත් නිමග්න වී ශරීරයේ ඝන විසින් පහළ කොටස උඩ කොටසින් ස්වායත්තව ඉදී ඇගෙන ආකාරයක් දැනේ. ඉන්පසු කෙලින්ම පරයන්කයට ඉඳගනී. ශරීරයේ සමබරව සහ සම්මුතිකව තබා ගැනීමට විනාඩි කිහිපයක් වැය කර ඉන්පසු මම දැන් මෙතන ලෙස ශරීරයේ ශරීරයට හිතගෙන ඉන්නේ. වෙනත් වචන වලින් කියතොත් ශරීරයේ එක තැනකින් පටන්ගෙන ස්කෑන් කරන ආකාරයට ශරීරයේ පුරාම දැඩි අවධානයකින් සිටගෙන යන්නේ. එවිට ආනාපානයට නොගොසින්න විනාඩි 5ක් 10ක් පමණ කාලයකින් කය තැම්පත් වේ. ශරීරයේ හඳුනාගත නොහැකි තැනක මුස්ම ඉහළ පහළ යන බව හොඳින් වැටහේ. ඒත් නාසිකාග්‍රයට ස්පර්ශයක් දැනෙන්නේ නැත. මේ අවස්ථාවේදී මූල කර්මස්ථානයේ නිකම් ශරීරයෙන් නොදන්නා තැනට ඉහළ පහළ යන හුස්ම දෙසට හිත යොමු කර විට සමාධිය සහ එක එකලස තවදුරටත් ස්ථිරයි ගැඹුරට ගමන් කරන ආකාරයක් දැනේ. ශරීරයෙන් නොදන්නා තැනක ඉහළ පහළ යන හුස්ම තවදුරටත් සියුම් වී සම්පූර්ණයෙන්ම නොදැනෙන තත්යකටපත් වේ. ඒ ගැන සිත කලබල වන්නේ නැත. කලබල වන්නේවත් සැක කරන්නේවත් නැත. මේ අවස්ථාවේදී ශරීරයේ පිළිකොලාව සිතකට පදවි හිත තවදුරටත් වේගවත් වන බවක් දැනේ. සිතේ නොමැති බලන සිතුවිලි නැත. ඔබ වහන්සේගෙන් ලැබුණු කමඨහන් උපදේශ පරිදි මේ අවස්ථාවේ ඉඳන් නැගෙන අරමුණු වල මුල අල්ලන්න උත්සාහ කරා. සාර්ථක වුණේ නැහැ. හිත එන අරමුණු දිගේ මඩක් ගොස් නැවත ඉබේම මූල කර්මස්ථානයට පැමිණෙන බව නිරීක්ෂණය කළා. මෙසේ ටික විලාවක් සතියේ කම්පන සංචල ගති, මොසොන් සිසිල් ගති දැනුණා. ශරීරයේ අංශ සියල්ල කම්පනය කරමින් සීතල වායු ධාරාවක් ඒහරා ගමන් කරන ආකාරය දැනුණා. ශරීරයේ සමෙන් මාවින් වූ සීමාව නැතිව ගොස් ශරීරයත් අවකාශයත් එකට එක්වුණු බව දැනුණා. මේ පිළිබඳ බයක් දැනෙන්නේ නැහැ. ශරීරයේ දැන් නිකම එකක් නැති නිසා කියන්න පුළුවන් කියන එක ප්‍රශ්නයක්. ඉතා සැහැල්ලු වුණා. මෙම තත්ත්වය විනාඩි 5 10ක් පමණ ගත වුණා. එය මෙම ආකාරයෙන් පවත්වාගෙන යාමට ශක්තිය නැති වූ බැරි පරියන්කේ නැගිට්ටා. බොරුලා ගතවන්නේ සිටේ ඉතා නැවුම් ගතියක් තිබුණා. භාවනා විදියට කරගෙන යාම පිළිබඳ ගැටලුවක් නැත. ඔබ වහන්සේ සුබෝධාරාමයට නොබලන්නේ පසුගිය මාස දෙකේ බල භාවනා අධ්‍යක්ීම නමස්කාර පූර්වක වහන්සේට ගන්වන අදහසෙන් දීලා වහන්සේට සේවන් සරණින් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් ප්‍රශ්නයක් නැත්නම් අපි ඊගාවට යමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ මූලික සමදාන කිඳීම හා ඇතිවීමයි මූලික සමදානයේ දෙවීමෙන් පසු සිට එකඟ වීමෙන් ගුරු උපදේශ අනුව කිඳීම අපෙන්නේ මෙනෙහි කරමි ඊට පසු තවදුරටත් සිට එකඟ වීමෙන් වේදනාවන් නොදැනීම නිසා කයි හෝ පිටින්නසෙන දැනෙන ශබ්ද ආදිය දැනෙනවා යන්නේ මෙනෙහි කරමි ඊට පසුව වහන්සේ උපදෙස් දුන්නේ කිසිම දෙයක් මෙනෙහි නොකර පර්යන්තේ යෙදී සිටින ලෙසයි. මේ අනුව මා කිසිම අරමුණක් මෙනෙහි නොකරෙමි. ශරීරයේ ඇතුළතින් යම් කිසි දෙයක් දෙකට ඇදී යන බවක් දැන් දැනේ. ඒ අන්දමට තවදුරටත් භාවනාවේ යෙදෙන්නද. සක්මන් භාවනාවේ වාත් සක්මන් භාවනාව රූපදේශ අනුව කිසිම අරමුණක් මෙනෙහි නොකර කරන්නේ. පටන් අරගෙන ටික වේලාවකට පසුව කූපණයක් යන්නා වාගේ දැනේ. ඉබේම සිදුවන කටයුත්තක් බව තේරේ. එදිනෙදා කටයුතු කරන විට දවසින් දවස වෙනස් විදියකට දැනේ. උදාහරණයක් වශයෙන් ත්‍රිසෝතන විට, ඇසිඩි ඇසිඩි කරන විට, ධර්මදින විට, මොහොන සෝතන විට දැනේ කටයුතු විනාශ වන අන්දම තේරෙනවා සිනසනන්නේ තේරෙනවා සතියින් යුක්තව ප්‍රඥාය කාර්යය කරනකොට දැන් පුරුෂව පවා දිනෙන් දින සත්පුරුෂව පවා දිනෙන් දින ගෙවි යන බව පේනවා. සබන්තයල්ල දිය වෙනවා. මේ වා මේවා විපරිණාමයට පත්වන බව අප දන්නා නමුත් අනිත්‍ය තත්ත්වයේ බව සතියෙන් කරන විට අවබෝධ මේ අන්දමට සම්මන පර්යන්තේ සහ එදිනදා කටයුතු යන සියල්ල ඇති වෙනා නැති වෙනා යන බව වැටහෙනවා. තවදුරටත් මේ අන්දමට දවසේ පාර්ශ්වයන්ව සතිමත් සිටින්නද උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට දරුවන් සරණයි. ප්‍රකාශකින් බලනකොට ඉස්සර ප්‍රශ්න ප්‍රකාශයයි මේක දෙකම සමානයි. මම ඉස්සර එකනා හොඳට අවබෝධ කරගෙන තිබුණා පරියන්කේ ඉන්නකොට ඇතුළට හිත ගියාට පස්සේ මේ මම තා මම නෙවෙයි කියන සීමාව නැහැ කියලා. ඒකට බය නැහැ, සැක නැහැ, කානිෂ්ඨතාවය නැහැ කියලා දෙපොලක ලියනවා. දෙවෙනි එකනට ඒක තාම අහුවෙලා නැහැ. දුරට හිත සක්මණේ හෝ පරියන්ක තමයි ගොඩක් වෙලාට වෙන්නේ. අරමුණේ නිමග්න වුණාට පස්සේ දේවල් සිද්ධ වෙනවා. මේක ඇතුළත පිටතද මම තා මම නොවේ කියන සීමාව නැති වුණාට පස්සේ මුගදෙනෙක් ඒකට ද්වේෂ කරනවා. එතනත් ඒක නැවත ඇති කරගන්න උත්සාහ කරනවා. මේ නිසා නැතිවෙච්ච මම ආයෙවිත පදිංචි. නැතිවෙච්ච මාන්නේ ආයෙවිත පදිංචි. නැතිවෙච්ච තෘෂ්ණාව ආයෙ පදිංචි. එනිසා අපේ ජීවිතයේ හැමදාම 50ට 50 මම නැති මාන්නේ නැති තෘෂ්ණාව නැති තැන තියෙනවා. ඒකට වෛර කරන නිසා අපි මම ඇති, මාන්නේ ඇති, තෘෂ්ණා ඇති තැන් හදාන කතාන්දර කොටමු. ඒ නිසා කවදා හරි බුදුබණ ප්‍රතිපදාව කෙලස් කැපීම සිද්ධ වෙන්නේ ඒ මම නැති, මාන්නේ නැති, තෘෂ්ණාව නැති තැන් ප්‍රයෝගයෙන් දැනගෙන ඒක අවබෝධ කරන කෙනාට අවබෝධ කරලා පස්සේ තේරෙන පටන් අර ගන්නවා. හොඳට තේරෙනවා හුස්ම ගැනෙන හැම කොතනද කියලා හොයන්න බෑ. දැන් වේදනාවක් තියෙනවා. උණුසුමක් සිසිලසක්. කවද තැන කියන්න බෑ. ඒක හරියට වතුර කඳුලක් මහමුද්‍ර දැම්මට පස්සේ ඒ වතුර කඳුල නැති වෙන්නේ හැබැයි මත වතුර කඳුලේ සීමාව ගන්නවා. ගංගානංගකී කඟ ගිහිලා මොහොතේ අනකම්ම ගංගානංගක තමයි. මොහොතේ ගියාට පස්සේ ඒක නම නැති වෙනවා. ඒ අනන්‍යතාවය නැති වෙනවා. අන්නේ වෙන සිද්ධිය අපේ ළඟ හැම වෙලාවෙම හුස්මක් ඉවර වෙන හැම වෙලාවෙම සිද්ධ වෙනවා. ඒක අපේකට බය නිසා ඊගාට හුස්ම අල්ලගන්න. මුදලට භාවනා කරොත් හුස්මක් ඉවර වෙලා බිඳුවටම බහැර තමයි ඊගාව හුස්ම පටන් ගන්න. පිටවිල්ලක් ඇවිල්ලා බිඳුවටම බහැර තමයි ඊගාව මේ පිටවිල්ලේ වේදනාවක් ඇවිල්ලා බිඳුවටම බහැර තමයි ඊගාව වෙනවා. සත්‍යයක් ඇවිල්ලා සම්පූර්ණ බිඳුවට බහැර තමයි ඊගාවට එන්නේ. අපි යන්නේ බිඳුවට බහින දැන දැක්කේ නෑ කියලා නිකන් බය වෙලා සැක වෙලා අනිශ්චිතතාවය ඇති වෙච්ච නිසා ඇති වෙච්ච දේවල් ගැන කතන්දර ගොතන. කවදා හෝ මේ ඇති වෙච්ච පරිතරේ මම සා මම නොවේ කියන පරිතරේ හොඳට අස්පනා පිට බලලා මේ දෙකටම සමහිත හිතලා නම් කරන්න බෑයි වැඩි. සමාන කර සලකන්න පටන් අරගත්තොත් ඒ මම සා මම නොවේ කියන සීමාව නැති තැන කිසිම නඩත්තු වියදමක් අපිට නැහැ. කිසිම වගවහරයක් නැහැ. බේසිකයි. මම ඉන්නවා කියලා කාර ගත්ත ගමන් මේක නඩත්තු වැඩ පිළිලක් යනවා. පැවැත්මක් තියෙනවා වල බහරයක් ඒ නිසා හැම උස්මක්ම ඉවර වෙනකම් බලන්න කාන්තාරයකට දාලා සද්ද ඉවර වෙනකම් බලන්න ඉවර වෙච්ච තැන අහගෙන හිතට ඇහෙන දෙයක් නැහැ එතන චිරසුපදීන තැන පළවෙනි එක නම් මම හිතනවා මේ ප්‍රශ්න චාරක වල පිළිවෙලක් කරනවා නම් ප්‍රශ්න තෝරන්න දාන්න වටිනවා දෙවෙනි එක නේද කියලා දෙයි මට නම් ඔයාගේ ප්‍රශ්න මෙහෙමයි මගේ ප්‍රශ්න මෙහෙමයි මට මේ සීමාව නැතුනට බයක් ආවේ නැහැ තැකයක් ආවේ නැහැ අනතුරක් නැහැ ඔයාගේ කියලා තියෙන්නේ ඔයා මේක දැකලා නැහැ සූත්‍රෙට දැකලා ඒක ආඩම්බර වෙන සමාදම් වෙන එළඹ වාසයකට දැන් ඇවිල්ලා නැහැ ප්‍රශ්න ඉවර කරලා තියෙන හැබැයි ඉදිනදා වැඩවලු ඉදිනදා වැඩවලු මේක අල්ලන්න බෑ මොකද ඇත්ත ඒක අරගෙන ඉන්න නිසා ගොඩක් කරාට මම සාම මම නෙවෙයි කියන වෙනස තියෙනවා මම පරියන්කේ හොඳට බහුලීකරණ කරලා මේ මමයා කියන එක හිතින් හිතාගත් එකක් විතරයි කියන එක බලකට උඩ කඩාගත්තොත් සක්මණේජිත් ඒක සෑහෙන්න යන්න පුළුවන්. ඇත්ත ගරගෙන හිටියා. ඒ දිනවල වැඩවලදී ගොඩාක් වෙලාට මමයා කාර්ය කරනවා. ඒ නිසා බලන්න පරියන්ක භාවනා කරන වෙලාවක මුදුවර පරියන්කේ අරමුණේ හිත නිමග්න වෙච්ච වෙලාවක දැන් තියෙන මේ කම්පන චංචල වල මුලමඳ අග තියනවාද? මම සාමාන්‍ය වේ කියන වෙනසක් තියනවාද? එහෙම නැත්නම් ඒක සලා සායිත් කියන්නේ සම්පත්‍ය කියලා පොතේ තියෙන. පවතින සදාචනික සම්පත්‍යක් තියෙනවා. අන්න ඒකේ මමයට ඉන්න තැනක් නැහැ. ඉතින් ගෙවල් කුලියට හරි අරගෙන මම පදිංචි කරගන්න හැදුවොත් ඉතින් කාගත්තද? ඒ කලාව දන්න කෙනා සක්මණේදී අනායාසයෙන් සක්මට වෙන්න ඇරලා තමන්ම තමන් ඇවිදින තියා බලා ඉන්න කෙනෙක් වගේ වැඩ කෙරුවොත් දත් පදින කොට මේ රූපදී වැඩ කරන හැටි දකින්න පුළුවන්. බත් කනකොට පැසිකිලි කරනකොට පැසිකිලි කරනකොට ආන එතකොට අර පරියන්කේ තිබුණා වගේ මේ සැපට දැනෙන්නේ අපට කොයි වෙලාවකද නිවන් සැපද දැනෙන්නේ මේ මම සහ මම නොවේ කියන මේ වෙනස මේ බොරු අර්බුදය බොරු සීමාව බොරුවක් වශයෙන් දක්වනවා. තාත් ඒක තමයි අපි මේ සැක කරන්නේ. ඒක තමයි මේ බය. ඒක තමයි මේ අනතුරුදායක කියලා හිතන්නේ. ඒකේ නා නිවනයි නිවනයි මේ සැක කරන්නේ. නිවනයි අනතුරුදායක කියලා හිතා. නිවනයි බය ඇති කරන්නේ. ඒ නිසා දැන් තියෙන සාක්ෂිය අරගෙන පරිපාට දාගන්න කමඨා සුද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අපි යනවා ඊට අවශ්‍ය. ගරු ස්වාමීන් වහන්සේ මා දැන් සක්මන් භාවනා කරන විට නිරායාසයෙන් සිදුවන සක්මන දිස බලාගෙන ඉන්නේ. මෙහිදී සතිය ඇත. සමහර විලාසකදී දකින්න රූපය හරහා සිත පිටතට යයි. නමුත් සතියෙන් එය දැක නැවත සක්මන කරමි. ශබ්දයේද ඇසේ. ඒ හරහා කතා කරන්නේ නැත. සක්මන කෙළවරදී සමහර විලාවක හිත හිතදැයි. මම දැන් මෙතන සක්මන් කරනවා. සිතමින් නැවත සක්මන් කරමි. ගරු ස්වාමීන් වහන්සේ මෙසේ සක්මන් භාවනාව නිදාසයෙන් නිදායාසයෙන් සිදුවන බව බැලීම සිතිවිලි පහදා දෙන තේරුවා. ඔබ වහන්සේ තෙරුවන් සරණයි. මේකත් අර සැකේ ඇති කරගත්ත සැකේ මේක සාකාවක් තමයි බලන්න ඕනේ මේ වම ඔසෝන යවන තප්පසෝන තපන ඔසෝන යවන තපන ආදි වශයෙන් මෙනෙහි කරමින් භාවනා කරනකොටද එනතන નિરાයාසයෙන් භාවනා කරනකොටද ආතතිය අඩු අසහනෙ අඩු කියලා තමයි දන්නේ ඉතින් ඒ නිසා භාවනා හොඳට කරලා බලන්න, ආයසර මෙනෙහි කරලා බලන්න, මෙනෙහි නොකර බලන්න, ආයාසෙන් සක්මන් කරලා බලන්න, අනායාසෙන් යන්න අරින්න, කොයි එකේද අසහනෙ අඩු, කොයි එකේද ආතතිය අඩු. පුත්‍රයන්සේ වචන දෙකක් පාවිච්චි කරනවා, දරතේ සහ පරිදායි. දරතේ අඩු තැන තමයි නිවන කියන්නේ. සාපේක්ෂව. පරිදායේ අඩු තැන. ඉතින් ඒක වෙන කෙනෙකුට කියලා දෙන්න බෑ. මේ Tamanට බොක්කෙම්ම දැනෙන දෙයක්. ඒක ගැන ලියන්නේ ඒකල හිතනවා ඔබ ආචර දැන් නැති ඔබ ආන්තේ මාව හොර වෙන ගන්න කියනවා වගේ කතාවක් මේක කියන්නේ මේක දීන ගතියක් මේක අවමානයක් දීන මානයක් අපි මේ භාවනාවේදී තිබුණ අධානයේ දුර වෙනවනම් තිබුණ ආතතිය අඩු වෙනවනම් ඒක తాවකාලික නිවනක් විදියට බලන්න හැබැයි මේ බීල නෙවෙයි කුඩු ගහලත් නෙවෙයි මේ කුඩු කෙල්ලත් නෙවෙයි ඉස්ටි දෝෂණය කළත් නෙවෙයි නොමිලේ ඒක තේරුම් ගන්න ගැතිය යෝගාචර තුල නැත්තම් එයා මේ කොවිතම්පත් කරාට අසොන් නෙලන්න දන්නේ නැති කෙනෙක්. තාසෙන්දන තියෙන බොහෝ පුංචි කුසලේ කුසලක් තියෙන බුතරේ මනින්ද අසහනිය අඩුනම් ආතතිය අඩුනම් ඒ අසහනිය අඩු දිහාවට ආතතිය අඩු දිහාවට වැඩයන් පැත්තට මැස්ස ගන්නවා වගේ කරගෙන යන්න. එතකොට මම හිතනවා යථා කාලේ ප්‍රශ්නේ තමයි තමයි විසඳ ගන්න පුළුවන් මේ පරිය ඉන්නකොට. ගුවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය නිරීක්ෂණය කළෙමු. ආස්වාසයේ සිට ප්‍රස්වාසයට පටන් ගන්නා තැන තවමක් සෑදීමට ගන්නා යම්මක් ලෙස පටන්ගෙන ආස්වාස ප්‍රස්වාස දෙක ඉතා දුරු සැහැල්ලු පාවන ආකාරයෙන් ආස්වාදයක් ලැබෙන ලෙස දීර්ඝ ආස්වාස ප්‍රස්වාස සිදුවේ. ඒ අතරම මා වාතයේ සම්පූර්ණ පුරවන් නැති බැලුමක් මත වාඩි වී ඒ බැලුමේ මත පෙරපෙන නැළවෙන ස්වභාවයක් මෙන්ම ඒ අයුරින්ම මා ඉඳලට ඉස වෙන ගතියක් දැනුනේ. ආස්වාස ප්‍රස්වාසයේද මද වාතයේ පිර වූ බැලුමක් පෙරපෙන ආකාරයේ ආස්වාදයක් සමග සිදුවේ. මුළු කයමද ප්‍රබෝධවත් වේ. මෙසේ විනාඩි 10ක් 20 25ක් පමණ කාලයක් තිබුණා. ඒ අතරතුර පොළවට ස්පර්ශ වී වරහන් තුල පෙරපී ඇති වම් කකුල පිහිනට හිට පය විසිකරන විසිකර යන ආකාරයෙන් වායෝ ධාතුව මතුවේ. ආශ්වාස ප්‍රශ්වාසයේ තුනීය. නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ දිස බැලීම විට පිම්බීම හැකිලිම ඉතාම ඉතා කලින් දැනුණාseම ආශ්වාස ප්‍රශ්වාසයේ ඉතා ගැඹුරු ගුරුසු ලෙස දැනුණා. වර එක ආශ්වාස ප්‍රශ්වාසයේ දිගුමෙන්ම ප්‍රශ්වාසය පටන් ගැනීමට පෙරම නාස්කාග්‍රය හා උඩුකොළට උඩු ස්ථානයේ උණුසුම් බව දැනුනි. ආස්වාද ප්‍රස්වාසයේ සියුම් වී ගිය අවස්ථාවේ උඩුකය ගැළි ගැසීමක් දැනුන අතර දෙල්ලේ උඩු කොටස පිරිවැදීමක් සිදු විය. උපවාසයේට තෙරුවන් සරණයි. මේකේ තත්ත්ව ප්‍රශ්න ස්වරූපේ නෙවෙයි නගලා තියෙන නිකන් සාමාන්‍ය අදහසක් කියනවනම් රචනය මොහොතියට 80ක් විතර ඉඳලා තියෙන වායෝ ධාතුවේ මේ විත්ම්බන උද්දීර්ණ ගතිය. අකුලන කුඹන ගතිය බාගෙට උලංගාව බැලමක් උඩ ඉන්නවා වගේ කම්පන චංචල ගතිය නිරස අවසාන වෙනකොට මොනසුම ශේෂිලස හිරි වැටෙන ගතිය තද ගතිය කියලා යම් යම් ධාතු ගුණ තේරුම් ගන්න පටන් ගන්න තියෙනවා මේ විදිහට මේ ධාතු ගුණ බැලුවොත් මේ කටේ බඩේ නායරි මේ නැතුව ඒක ඒකාන්තයෙන්ම සාන්තශීලී සාහනශීලී මේ කටයි පුපුරු ගහන්නේ නායයි පුපුරු ගහන්නේ අතනයි මෙතනයි කියලා කායට සම්බන්ධ කරපු ගමන් ඕක රෝග ලක්ෂණයක් කියලා බේරෙන්න ඉන්නවා. ඒ නිසා මේ මතුවෙන දේවල් භාව ලක්ෂණ වශයෙන්, ස්වභාව ලක්ෂණ වශයෙන්, ගති වශයෙන්, ධාතු වශයෙන් බලන්න පුළුවන් නම් හැම එකක්ම නිවනට උදාහ උදව් කරනවා. ඒක මේ කට පුපුරු ගහනවා නාය බම් කැහෙන්න ගන්නවා කියලා හරියට කොටක් දාගත්ත ගමන් ඉතින් පැන්ඩෝල් බොණ්ඩ හිතනවා, බාම් ගන්න හිතනවා নানা ආකාර කතන්දර ගොඩක් වතුන. මේ භාවනා ජීුණේට ජීුණේට යෝගාවචරය මේ කය කියන වේදිකාවේ නතර මේ නාටක මේ නළුව අතර දෙනා ඉන්නේ. දැන් මේ ප්‍රධාන නළුව අසවලා කියලා දැනගන්න එක අපේ ලොකු සාරණිචේ පොතේ කියලා තියෙන යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. කම්පන චංචලකම ආවනම් මතක තියාගන්න මේ තමයි වායෝ ධාතුව. පුරුෂෝ චිත්ත ගතිය ආවනම් මේ තමයි තේජෝ ධාතුව. අර තද වෙන කල් වෙන ගතිය ආවනම් පාඨවි ධාතුව. ප්‍රශ්න වැගිරෙන පීඩු කරන ගතිය ආවනම් ආපෝ ධාතුව කියලා දැනගත්තා නම් මේක මට අයිති දෙයක් නෑ මොකද මේ ධාතුව දන්නේ මේ පිරිමිකේ හේදී ඉන්නේ ගෑණි එකගේ ඒ ධාතුව ඇවිල්ලා තියෙන කාටවත් කරදර දෙන්නවත් නෙමෙයි කාටවත් නිවන් දක්වන්නත් ඒක අල්ලන්න මේ කතන්දර ගොතනවා වෙනුවට ධාතු මනසිකාරය තේරුම් ගත්තා නම් අපි දෙලින්ම බුදුරජාණන් වහන්සේලායි සම්බන්ධ වෙන්නේ ඉතින් ධර්මයටයි සම්බන්ධ වෙන්නේ නමුත් මේ කයද ගත්තොත් සැප දුක් වලට ගත්තොත් යුක්තයිතු ගත්තොත් ධර්ම ධර්ම ගත්තොත් ඒ අපි විහිං අරක මේ රසවත් ආහාරය පිරුණු කරගත්තා. එනිසා මේක හොඳ ධාතු මනස්කාරය පිළිබඳ ප්‍රකාශය ප්‍රශ්නයක් අහලත් නැහැ. ඉතින් මේ විදිහට බලන්න පටන් අරගත්තොත් Tamanට උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ හතර ධාතුන්ගේ නාඩගම මිස වෙන මොකක් කරන්නේ. ඒ නිසා ලොකු සාමයේ සඳහන් කරනවා මෙච්චර ලස්සනට මේක මුරගාලා කියලා තියෙද්දි මේක හරහා මේ මම කියන මගේ කියන මගේ ආත්මය කියන කතන්දරේ දිහා බලනකොට කොච්චර වොමනාවෙන්ද මේ කරදර ඇඟේ දාගන්නේ කොහෙද ඔය අනේක කරගෙන ඇඟේ දාගෙන මේ මැදට අල්ලපු ගෙදර එක්කනගෙත් ඇඟේ ගන්න කක්ක කරනවා මැදවට ගා අනාගෙන කක්කටිගෙත් ගන්න ඕක තමයි පවු කරන්නේ ඔතන මේ සමාජශීලී ජීවිතය කියන්නේ මම මගේ ගාව මම උදේ ගන්නම් කියලා දිත්තන පිට කතා කරන ජීවිතය තනියම ඉඳලා තේරුම් ගත්තොත් මේ ධාතු බුදුආමරණත් එකයි දේවදත්තලත් එකයි කොයි ආගම් ගත්තොත් එකයි යනටත් එකයි පිළිමිකත් එකයි ධාතු කිසිම දෙයකට මායිම් කර දෙයක් නෙවෙයි. එහෙව ආණ්ඩු වට්ටු කරන්න බැරි, පාලනය කරගන්න බැරි, පජ කරගන්න බැරි ධාතුන් වලම කරන කතන්දර වලට තමයි නව කතා කියලා කියන්නේ. එහෙම නැත්නම් සාහිත්‍ය නිර්මාණ කියලා කියන්නේ ඒ කුමාර කොට තමයි. ඉතින් ඒ නිසා බලන්නේ ගුණාරම දී කරන්න අවුරුදු ධාතු කතාවට බයි. සර්වන් සරණයි දිනවත් ස්වාමීන් වහන්සේ මා පාන්දර අවදිවි පැය භාගයකට වැඩි කාලයක් සක්මන් භාවනාවේ යෙදී සතියෙන් යුතුව අය ඔසවන සැටි සබන සැටි වම දකුණ ආදී වශයෙන් මෙනෙහි කර ඉන්පසු පර්යන්ත භාවනාවට ඉඳ ගත්තා. මා ඉඳගන්න හැටි උදා බක්කුවක් උඩ කුට්ටයක් තබා ඒ මතය. පසු කායානුපස්සනාව භාවනාවට ගෙන එක එක කොටස් වශයෙන් විස්තර විස්තර මේ කොටස් වල කිසිවක් නැති බව මෙනෙහි කර ඇටකටුව දක්වාම මෙනෙහි කරා. මෙසේ ඉන්දියා බලමින් සිටින විට මේක රූප රූපයක් බව අවබෝධයට ආවා. ඉන්පසු සිත එකවරටම ඉහළට ඉහළට යන ගතියක් දැනුණා. ඉතක් ඉහළට ගොස් නතර වෙනවා ආපසු ඉහළට යනවා. නතර වුණා. මෙසේ කීප වතාවක් සිදු වුණා. හිස ගැළවි යන ආකාරයේ කඩවීමකුත් සහිතව නැවතත් ඉහළට ගොස් නැවතීමක් සිදුවීමක් වුණා. මා කිසිවක් නොකර ඒ දිහා බලා හිටියා. මේ ස්ථානය තුල සතිය සමාධිය බලවත් ලෙස පැවතුණා. කිසිදු අරමුණක් ඇති වූයේ නැහැ. සත්‍ය ඇසුණා තරමුණක් ආවත් ඒවා සත්‍යයක් වශයෙන් තරමුණක් ඉදිරියට ආවොත් ඒකත් ඇති වූ විදසම නැති වෙන නැති කුතුහල. මේ ස්ථානයේ සිටින නිසා ප්‍රීතිය මේ විදීමට අකමැත්තක් තිබුණා. මේ ආකාරයට පැහැදිලි සම්පූර්ණ මනසකින් පසු වුණා. පැයකට අධික කාලයක් මේ ආකාරයට ගතවන්න ඇති. මේ කාලයේ තුල උයව්වේ වෙනස් වීමක් සිදු නොවුණා. ඉන්පසු ඉඳලා ආකාරයටම පහළට ගැසීමක් සිදු වුණා. හැම මොහොතකටම හැම මොහොතකම සතිය සමාධිය පැවතුණා. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් දැන ගැනීම සහ ඉදිරියට කළ යුත්තේ කුමක්ද පිළිබඳ උපදෙස් පතමි. පැය දෙකමාරකට අධික කාලයක් භාවනාවේ යෙද කලිය. සේවන් සරණයි. මේකේ හතරෙන් පස්සේ වගේ වාක්‍යනෝට් කියලා තියෙනවා කායගත සති තීතියදලා ඒ ඒ ධාතු කොටස් ඒ ශරීර කොටස් වලට හිත යොදලා එක එකක් එකක් විග්‍රහ කරයි කියලා ඒක එච්චරම ඥානවන්ත වැඩක් නෙවෙයි. ශරීරය බලනින්ද පේන දේ විතරක් ඉස්මතු කරලා පෙන්නන දේ එහෙම නැත්නම් කැපී පේන දේ මිසක් එක එකක් දිගේ හිත මෙහෙවන්න යන්න එපා. මෙහෙවන්න ගිය ගමන් මං හිතනවා ද්වේෂයෙන් කරන්නේ. ඒක සියුම් ද්වේෂයෙන් වැඩ කරනවා. මේක අනිච්ච දුක්ඛ අනත්තං අදකින් ඔබට නදුවමතික එකක් කරගන්න. ඕනේ නැහැ. එයා මතුවෙනවා. මේ හතර දෙනා එක්කෙනෙකුට ඉන්න බෑ. මොකා හරි මත වෙන එක ධාතු වශයෙන් හෝ කොටාත වශයෙන් මතු වෙන එක බලන විසක්ක මේ අහ කියන්නයි ප්‍රොක්කේ දාගෙන මේ කුලිපසනා වෙනවා. එච්චර තද බල වැරද්දක් නෙවෙයි මම මේ බරපතල විදිහට කියන්නේ. මේකත් නැතුව කය තැම්පත් කරලා මොකාද එන්නේ කියලා බලනවා. හොයන්නේ යන්නේ. බලන්න ගිය ගමන් ඔය උඩට උඩට යනවා පැය ගණන් ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ මනසින්ම මනස රවටා ගැනීමක් වෙන්න ඉඩ තියෙනවා. එච්චරක් අත ඉත්තාම සරලයි, ඉත්තාම අහිංසක, ඉත්තාම ඍජුයි. කල්ලි පින්නදී ඉස්සරහට එනදී ඉස්මතු කරන තරමට මේක ඇති හැකිය. බුද්ධං බුද්ධතෝ පස්සත කියලා. හේතුඵල ධර්මයෙන් මතුවෙනදී හේතුඵල ධර්මයෙන් මතුවෙන දේ බලනවා මිසක් මතු කරගන්න යන්නේ. අතුකරන්නේ යෑමේ අඩුපාඩු විතරයි මම දකින්නේ. ඒ අනුව පිටිපස්සට ගොතලා තියෙන කතාව බොහෝ විට මනෝ විකාරයක් වෙද්දී තියෙනවා. මම ඒක නම් මත ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. ඒක මට අදාළ නැහැ. නමුත් මේ ධාතු හොය හොයා යන්න එපා. ශරීර කොටස් හොය හොයා යන්න එපා. මතුවෙන දේ අනුව යෑම යථාපාකටන් විපස්සනා විනිවේසෝ කියලා ආරස්සා සහිතව බුද්ධඝෝසාචාර්ය වහන්සේ සඳහන් කර තිනවා පච්චා අනුපහට්ටන්තේනපි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බං කියලා පස්සේ අර දහස් මේ මේ ටික පේනුණා හතරේ අහවල් එක පේනොන්නේ නැහැ කියලා උඩට හිත සමාධි වුණාට පස්සේ ණය විපස්සනාවෙන් නොපෙනිච්ච දේවල් බලතයි. මට හැබැයි තැකයක් තියෙනවා මේ ඒ තරම් ඉදිරියට ගිහිල්ලා තියෙනවා කියලා. මොකද මේ හොයුවා කියන කාරණාව ලියන නිසා මම මේ ප්‍රකාශ කරන්නේ කරුණාකර බලන්න අර වගේ සම්පන් කරලා වාඩි වෙලා එයා විහිං පෙන්නනදී එතකොට මේකට වඩා ස්වභාවික වෙනවා කියලා මට විශ්වාසය පළ කරන්න පුළුවන්. සම්බන්ධ භාවනා හතේදී සම්බන්ධ වීම ප්‍රශ්නට අවසන් දැන් තියෙන ධර්ම කරුණු සම්බන්ධයෙන් මම කියන ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මේ ත්‍රිගල නිස්සාරණ වන ආරණ්‍යයේදී ප්‍රකාශිතපත් වූ විමුක්ත විමුක්තියෙන් පොත කියවීමෙන් පසු මට ඇති වූ ගැටලු කීපයක් විය. මේක එක හතරම හතරම ධ්‍යාන ධ්‍යානයේදී මේක සිද්ධි වශයෙන්ම වසනය සම්පූර්ණයෙන් නවතිනවා. ප්‍රථම අරූප ධ්‍යානයේදී සහ ධ්‍යානයේදී ඝන ශරීරයේ සැදීම වායෝමය ශරීරය බවට පත්වේද. වරණදී මෙන්න ගැසීම් කරන නැතිනේ මා විසින් අටවන ධ්‍යානය දක්වා වඩා ඇතත් ඊට අධ්‍යක්ෂින් මොළදී වීමි. එහිදී එම ධ්‍යාන වඩනුවේ අදිෂ්ඨාන කිරීමයි. මෙහිදී මානසික ඉහළ නැගීමක් දැනෙන අතර හිස ඉදීම සෙමින් එහා මෙහා චලනය වීමක් වේ. චතුර්ථ ධ්‍යානයේදී සියලු කාය සංස්කාර සංසිඳීමක් සිදු නොවේ. ඒ අතවන ධ්‍යානයේදී සියලුම බාහිර සංඥා නැතිව ගොස් ඕනෙක නිද්‍රා නිද්‍රා ස්වභාවයක සිට නියමිත අධිෂ්ඨාන කාර්ය අවසන් වන විටම මනස අවදිය. සදාන් සම්පූර්ණයි. චතුර්ථ හා අරූප ධ්‍යාන මෙසේ දී හැකියි. නොයසේ නම් මෙහිදී සිදුවන මනසේ නැගීම කොහොමද? වමනසේ වගේ ප්‍රශ්න නවයක් තියෙනවා පිළිගන්න. මේක ඉස්සර ජීව ප්‍රශ්නේ තමයි තමයි මේක දෙයියක් වටනයි කියලා මේ අදිස්ථාන කරලා මේ මේ ධ්‍යාන ගියයි කියලා කිව්වට පස්සේ හිත හොරාගමයි පේනව වගේ තමයි. ආ දැන් මේක තමයි ධ්‍යාන කියලා අල්ලනවා. උත්සාහ කරලා බලන්න අදිස්ථාන නොකර ධ්‍යාන ගන්න. එතකොට සම්පූර්ණ කතාව වෙනස්. ඒක කොයි ධ්‍යානෙ ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒ අත්දැකීම කිසිම කලවමක් නැහැ. ඒක නිසා මේ පොතක් කියන නිසා ප්‍රශ්න හතරක් ඇතුළත් තියෙනවා මේ පොත විසි කරන්න. මේ පොත් කියන්නේ භාවනා කරන ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි කියන ප්‍රශ්න විසඳන්න. මේ කියවන්න කියවන ප්‍රශ්න, භාවනා කරන්න කරන ප්‍රශ්න, මොනවද දකින්න දකින්න ප්‍රශ්න. සර්වඥාන්සේ කියන මොනවද දැක්කට කවදා ප්‍රශ්න ඇති වෙන්න බෑ. ඥානයක් කවදා ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. ඒ නිසා මෙතන පේන්න තියෙනවා පිටපොත ගිය ගැතියක්. ඒකේ ලාවට තියෙන ඉස්සලම කියපු ප්‍රශ්නේ මම මේ දරිද කොටස් බලන්න ගියා. එතකොට උඩ උඩ උඩ උඩ උඩ යනවා. දැන් මේකෙත් කියලා දෙන නිසා මම කරුණාකරලා ඉල්ලා හිටනවා. ඒ දෙන්නටම. එහෙම අදිෂ්ඨාන නොකර මෙහිමක් නොකර ලැබෙනවනේ මොනවද ඒක පුළුවන් තරම් වෙලා ඉන්නේ. ඒක අපනා අපිට අත්දැකීමක්. ඒකට නමක් දාන්න බැරි. නමුත් ඒක ඉච්චර වැදගත්. නමුත් ඒකට අභියෝග කරන කාටවත් නැහැ. ඒක නිසා මේ මොනවා හරි පොතක් කියවීමක් නිසා නිසන් වණිම වෙන්නේ නැති ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපත ලියලා තියෙන්නේ. ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා මම කියනවා ඒක නෙවෙයි භාවනා බුදුජානක මාත්‍ය අපිට දීලා තියෙන භාවනාව අසහනෙ නැති වෙන එක ප්‍රශ්න නැති වෙන එක සැක නැති කරන එක බය නැති කරන එක. උත්තරේ තමයි ඉස්සල ප්‍රශ්න දීපු උත්තරේ අදිෂ්ඨාන නොකර අරමුණේ හිත පැවැත්වීමෙන් යන ධානයකට යන්න. ඊට ලෙවල් එක හොඳට වශී වෙනකන් ධ්‍යානේ අත්දකින්න බුද්ධ විදින්න එහෙම නැත්නම් අපි කියනකට සිද්ධ කරනවා කියලා වශී කරන්න. ඒකට ප්‍රශ්නේ කා මොකෙන් හිතලා අපි අරයාගේ ධ්‍යානේ මෙයාගේ ධ්‍යානේ සංසන්දනය කරන්නේ. ඒක අපිට අදාළ විශයක් නෙවෙයි. මෙතන මාන්නේ වැඩ කරන්නේ. ඉස්සර ප්‍රශ්නේ ඉච්චර මේකේ පෙන්නන්න බෑ කියලා දෙන්න අමාරුයි. මෙතන නම් පැහැදිලිව පේනවා. මාන්නේ කියන්නේ මනිනොයි කියන්නේ. මේ රූප ධානය මේ අරූප ධානය අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා මම විස්තර කරලා තියෙනවා කියන ඔක්කොම යටින් කියනවා අදිෂ්ඨාන කරලා මම ධානයකට යන්නේ කියලා එතන තියෙන යටිපව් වෙන තැන. එතන මල පයින්නේ. කර්මාකලේ නිසා ඔය කියන එක අදිෂ්ඨාන නොකර අත්දකින්න දේ මතුවෙන දේ හොඳට සිද්ධ වෙන්න ආරම්භ. මන්ටි මිදෙන කම්ම වශී කරන්න. එතකොට ප්‍රශ්නේ ඉන්නේ. හොඳයි එන්න අපි පුණ්‍යවන්ත මතක් කරනවා. සුබතරාම බෞද්ධ මධ්‍යස්ථානයේ වෙනුවෙන් අපි මේ දවසේ කරන ලද වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා කියන්නේ. මාධ්‍යා බ්‍රහ්මචර්ය නසරයි ස්වාමීන් වහන්සේ නසරයි සතරාතිවන්න අද දවසේ භාවනා සටහන් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා අපි කරන්නේ සූත්‍රයේ සජ්ජායනා කරලා අද දවසේ භාවනා කරනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කරණීය මත්ත කුසලේන යත්තං සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ භූතසු භූතසු චෝචස්ස මුදවනති මානි සන්තුස්සකෝ චති පරෝ ච අපරිච්ඡෝ ච සල්ලෝක බුද්ධි සන්තේන්ද්‍රියෝ ච නිපකෝ ච අප්‍රගම්මෝ කුලේසු අනනුගිද්දෝ නජකුත්තං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදීයෝ සුඛිනෝ වාක්ඛේමිනෝ තු සම්මේ සත්තා භවන්තු සුඛි සත්තා ඒකේ චිපාන භූතස්ති තසාවා තාවරාවා නවශේසා ඊගාවායේ මහන්තාවා පච්චිමාරස්සකානුකතුලා දික්ඛාවායේව අද්දික්ඛායේ ච දුරේ වසන්ති අවිදුරේ බුද්ධාවා සම්බලේ සීවා සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා නතරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ යාරෝසනා පටික සංඥාඥමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාදායකානියං පුත්තං ආයිසාහි ප්‍රබුද්ධ මනුරක්ති එවං පිසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බ ලෝකස්මින් ඥාන සම්භාවයේ අපරිමාණං උද්දාන දෝචතියං ච අසංගාධම්ම වේයං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායාවතස්ස විගතමිතෝ ඒකං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං යාරම්ිදමාවෝ දිට්ඨිංච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේ සුවිනේයගේ ධම්මං ජාතු කම්මසියං ගුණදේති ඒතේන සච්ච වච්චේන සුද්ධිකේ හෝතු සම්බදා ඒතේන සච්ච වච්චේන සබ්බරෝගෝ විනාශතු ඒතේන සච්ච වච්චේන සෝතු දේ ජය මංගලං ඉන්න අපි අද දවසේ භාවනාවේ සටහන් නා කරන්නට පුණ්‍යන් මොදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි කෙරෙහි මහත් වූ කම්පාවෙන් ඒ ප්‍රමුඛ බෙදම වන දේදී ඒ අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි කම්පාවෙන් දහවල් දානින් සිට හවස දක්වා හවස හෝරාවට වයෝද කාලයක් අපි අතර නැදෙනු ඒ ධර්මයේ යාදෙනු ඒ මහන්සිය යන ගමනේ කළ ප්‍රතිපදාවන් ඒ මහන්සිය ප්‍රායෝගිකව අධ්‍යක්ෂකව ධර්ම කාරණා අපි අතර විදාහදා දෙන්න තේරුණා ඒ වගේම උන්වහන්සේ උදේ වරුවේ ඒ සංවිධායක මහත්ම මහත්මීන්ට සිතපත් කරලා තිබුණා ඒ භාවනාවේ කාල වේලාව සීමිත බැවින් ඒ භාවනාවට අදාළ ප්‍රශ්න ඒවා ව්‍යාකූල කාලණ निराකරණය කරන ආකාරය පිළිබඳව හඳුන්වීමක් කරන්නට තියෙනවා. එනිසා අද දවස් පුරාවටම සිද්ධ කරගන්න දේ සියලු කුසලතා උන්වහන්සේට හොඳ නිරෝගී චිර ජීවනය වේවා. තවදා ශාසනික ගුණධර්ම වගා වර්ධනය කරගෙන සසර දුකෙන් එතර වීම සඳහා මානසික මේ කුසල දාන දී උපකාර කරසියක් වේවා අවසාරය. ඒ වගේම මානසික ප්‍රයෝජන ලැබෙන ඒ ලෝක සාසනයක වැඩ පිළිවෙල තව තවත් බොහෝ කාර්යයක් කරගෙන යාම සඳහා මානසික අධිවසියෙද සිත කරගන්න දෙන්නේ සියලු කුසල දාන ආශිර්වාදයක් වේවා කායික සුවපත්භාවයේ සරසේවා මානසික සුවපත්භාවයේ සරසේවා සැනසීම සඳහා සියලු සත්‍යයන් හැකිතා සත්‍යයන්ට සත්‍යයන්ටත් මේ මදහස දියා දෙන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය වීර්ය වාසනාව සැලසේවා සාදුකාරය. ඒ වගේ පිටත් අපේ ගුරු දේවනා මහන්සියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උන්වහන්සේද පතන් ආවෝදේක උතුම් නිර්වාණ ආවෝදේ සංසීත සදාන කුසලතා යපේ නිදේනායක හඳුරනාසේට උපකාරයක් උපනිශ්‍රයක් වේවා කියලා සාදු. ඒ වගේම වැඩම ආවරණ දේවින ස්වාමීන් වහන්සේ වගේ මෙහි වහන්සේලා ඒ වගේම සද්ධා තුන් වෙනි සෑම කෙනෙකුටම තව තවත් බර අඥානය වඩා වර්ධනය කරගෙන මේ අවශ්‍ය කරන නිවන් මාර්ගයට අදාළ කරුණු කාරණා සත්පුරුෂයන්ගෙන් ඥානවතුන්ගෙන් අහලා දැනගෙන මේ ප්‍රතිපදාව පූර්ණය කරගෙන සාසීනදා ප්‍රබන්ධ සසර දිගින් කිරීම සඳහා මේ රස්තර ගන්න දේන සියලු සද්ධා උදාව සෑම කෙනෙකුට උපකාරක සුවක්ම වේවා ප්‍රසාරිතා ඒ වගේම මේ පරිලෝය යන දේනා වූ පැවිදි ස්වාමීන් වහන්සේලා ඒවා මේකෙන් නැතන ගියන පරිලෝක යන තේමා වූ සියලුම සසර ගතියන්තා ඥාතීන් වේනම් අද දවස පුරාවටම රැස් කර ගන්න දේශන සියලු ඥාතීන් අනුමෝදන් වේවා බෞද්ධම සුවපත් වේවා සසර දුකින් එතෙර වේවාන ප්‍රඥා ඥාතීන් දෙකම අනුමෝදන් කරමු ඉදාමේ ඥාතීනම් හෝතු සුඛිතා ඥාතයෝ ඉදාමේ ඥාතීනම් හෝතු සුඛිතා ඥාතයෝ ඉදම්මේ ඥාති නමෝතු සුඛිතා වන්දනාපියෝ ඒ වගේම සියලු සත්වයන්ගේ සියලු දෙවියෝගේ මේ කුසල ධර්ම අනුමෝදන් වේවා එත්තාවත ආචාම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සර්ව සම්පatti සිද්ධියා එත්තාවත ආචාම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචරම්මි සබ්බ සම්පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සරණා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාදමෝ සතං සමාදමෝ තුයාව විපාකපත්තියා සරණා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාදමෝ සතන් සමාධෝ දුර්යා විපාකත්‍ය මිනා විඤ්ඤකම්මේ මාති බාල සමාගමු සතන් සමාධෝ දුර්යා විපාකත්‍ය ඒ වගේම ඒ සංවිධානය කරන්නේ දෙවියන් සංවිධායක මැදට ඒගේ දිසානායක මහත්මයාගේ සංවිධායක මහත්මයාට අධිචාරණය කරනවා ඒ වගේම අපේ දාණය සපයන්න දෙවි සියලු වෙනයි දායක පිරිසකට කිසිම මොනතරම් කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා මේ රැස් කර ගන්න දෙවි සියලු සදා ඔබ අපසාන කරන සම්සිය සඳහා මෙලෙසියවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරනවා. අවසරයි kita suandang bangku Sobat kita Matang punya sarana Satu satu anumoda Sarana petang punya mayang datang Satu anumodi tambah Satu satu anumoda Oka sebarate kadang sabang menciangkan Kama kami tambah Satu kas Sobat kita Yang satu kas